පින්වතුනි අපි පසුගිය දිනෙහි වේදනානුපස්සනාව පිළිබඳ වූ සතිපට්ඨාන සූත්‍රයේ වෙන කොටස අවසන් කළා. අද කියන්නට තිබෙන්නේ චිත්තානුපස්සනාව පිළිබඳ. බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී මේ චිත්තානුපස්සනාව පිළිබඳ වූ කොටස වදාරා තිබෙන්නේ කතංච වික්කවේ වික්ඛූ චිත්තේ චිත්තානුපස්සී විහරති ඉද වික්කවේ වික්ඛූ සරාගං වා චිත්තං සරාගං චිත්තං පිපජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං පිපජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං පිපජානාති වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තං පිපජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පිපජානාති වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තං පිපජානාති සංචිත්තං වා චිත්තං සංචිත්තං චිත්තං පජානාති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තං පජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං පජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං පජානාති සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තං පජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං පජානාති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං පජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං පජානාති විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තං පජානාති අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තං පජානාති ඒ චිත්තානුපස්සනා පිළිබඳ ප්‍රධාන ලද මුල් කොටස ඒ ඊළඟටයි අයිති අධ්‍යස්තං වාචිත්තේ චිත්තානුපස්සී විහෙරති ආදී වශයෙන් ඉතිරි ඒ කොටස ප්‍රජානුගාන්ති වදාරා. දැන් මෙතන මහන්නේ භික්ෂුව චිත්තාංකස්සී එනි සිත අනුව බලමින් වාසය කරන්නේ කෙසේද කියලා උන්වහන්සේ කතේතු කම්මිතා පුච්ඡා කියන ඒ පිළිබඳ විස්තරය කීමේ බලාපොරොත්තුෙන් ප්‍රශ්න කොට ඊළඟට ඒ සිත අනුව බලමින් වාසය කිරීම පිළිබඳ විස්තරය සඳහන් කරනවා මේ ශාසනයේ වික්ෂිතෙම සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානා රාග සහිත වූ සිතක් ඇති වූ කල්හි එය රාග සහිත සිතක් බව දැනගන්න. දැන් මෙතන රාග සහිත සිතේ කියන එක අප දන්නවා ලෝභ මූල සිතේ. එහෙම සිත් අටක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා ඒ අපි අභිධර්මයේදී මුලින්ම අභිධර්මාර්ථ සංධායනයේදී ඉගෙන ගන්නේ ඒ ලෝභ මූල සිත් අට ගැන. සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති කියේ එය රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් බව දැනගන්න. ද්‍රාපදාන්නව අපට හැම තිස්සේම කුමක් හෝ සිතක් උපදිනවා. සිතින් සිතක් නැති අවස්ථාවක් ඇත්තේම නැහැ. අපට සිත් රාගසහිත සිත ආදී වශයෙන් හටගන්නා එබඳු සිත් නූපදින අවස්ථාවක් විතොත් ඒ තදින් නිින්ද ගිය අවස්ථාව පමණයි. තද නිින්දේදී නම් ඇතිවන්නේ භවාංග සිත. ඒ භවාංග සිත් උපදිනකොට ඒ සිත් උපදින බවවත් අපට තේරෙන්නේ නැහැ, පිළිෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ඒවා ඉතාම ස්වාකාන්ත පිටක විපාක සිත් බැරි. දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙතන වදාරන්නේ අපට දැනෙන සිත්. පරාග සිතක් කියන්නේ ලෝභයෙන් යුක්ත වූ සිත. ලෝභය මේ නම් වලින් දක්වා තිබෙනවා. ඒ ලෝභයෙන්ම කෙරෙන වැඩක් තමයි මේ ඇලෙන බව කියන්නේ. තරාග කියන්නේ ඇලීම් සහිත සිතේ කියන්නේ. තරාගී සිතක්. රාග සහිත සිතක්. ඒකට රාගය ලෝභයේ කියන්නේ ඇලෙන බව. ලුබ්බති ති ලෝභ. ඇලෙන්නේ නුයි ලෝභ නම්. ඒ වගේම තමයි මෙතන රංජති. රංජනය කියන්නේ ඇලෙන එක. ඒ ඇලෙනෙහිින් ලෝභයෙන් නැත්නම් රාගයෙන් කියන්නේ. ඒ රාගයෙන් යුක්ත වූ, ලෝභයෙන් යුක්ත වූ සිතක් ඇතිවන විට. ඒ බඳු සිතක් බව දැන ගැනීමයි මෙතන වදාරා. සරාගං චිත්තං තිපජාන. සරාග සිතක් බව දැනගන්න. ඒ වෙන කිසිවක් නෙවෙයි යෙදෙන කරන්නට තිබෙන්නේ. ඒ සිත දෙතම බලන එක. සිත අනුව බැලීම. ඒ සිත සමහර විටක සිත ගැන එබඳු සිතක් ඇතිවීම ගැන කෙනෙකු නොකමැති වන්නට පුළුවන්. සරාග සිතක් ඇති වෙන විට ඒ රාග සහිත සිතෙහි තිබෙන වරද දන්නා කෙනෙක් මේ සිතක් මොකටද මට උපන්නේ කියලා සමහර විටක ඒ ගැන විරුද්ධ වන්නට. එහෙම විරුද්ධ වීමක් නෙවෙයි මෙතන අදහස් කරන්නේ අපේක්ෂා කරන්නේ. ඒ ඇතිවන සිත බැලීම. තරාග සිතක් ඇති වූ කල්හි, ලෝභ සිතක් ඇති වූ කල්හි, එය ලෝභ සිතක් බව දැනගැනීම මාත්‍රේ පමණයි. මට මේ ලෝභ සිතක් උපන්නයි, මේ මේ නූපදී සිටින්නට නේද තිබුණේ ආදී ඒව කිසිවක් සොයන්නට යන්නේ නැතුව ඒ සිතම ලකුණු කර ගැනීමක් කරන්නේ. සිත ලකුණු කිරීම මේ තරාග සිත. තරාග සිතක් බව දැන ගැනීම. ඉතින් එහෙම තරාග සිතක් ඇති වී ඒ සරාග සිතක් බව දැනගන්නා විට මේක ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් මෙනෙහි කිරීම එහෙම මෙනෙහි කරන විට ඒ මෙනෙහි කිරීමේදී ඇතිවන්නා වූ සිත සරාග සිතක් නෙවේ මෙනෙහි කිරීම කරන්නේ ඥා කුසල් සිතකින් සරාග සිතේ කියන්නේ අකුසල් සිතක්මයි ලෝභ මූල සිතක් ඒක අකුසල් ඒකේ ඒ ඒ රාගයයි තරාතිරම් තිබෙන්නට පුළුවන්. බලවත් වූ රාගයක් වශයෙන් උපදනා වූ ලෝභසිතක් තියෙනකි. එහෙම නැත්නම් යම් කිසි දෙයකට සුළු වශයෙන් ආසා කරමින් ඇතිවන්නා වූ ලෝභසිතක් කිය හැකි. ඒ මොනසිතක් ඒ ඒ රාගෙහි නැත්නම් ලෝභෙහි තිබෙන තරාතිරම කෙබඳුවත් ඒක රාග සහිත සිතක්. ලෝභයෙන් යුක්ත සිතක්. ඒ බව පමණක් දැනීම සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානා. එහෙම ඒ සරාගසිත සරාගසිතක් බව බලන විට ඒ සිත තව දුරටත් ඇති වෙන්නට ඉඩක් නොලැබ එය දුරු වී යනවා. නමුත් ඒක දුරු වී යාම Tamanට අයිති වැඩක් නෙවෙයි. භාවනාවෙන් භාවනාවට අයිති වැඩක් නෙවෙයි ඒක. භාවනාවේදී සරාගසිතක් ඇති වූ කල්හි ඒක සරාගසිතක් බව ගන්න. ඉතින් සිත්වල ස්වභාවය හැම දෙයකම වගේම ඇතිවෙන නැතිවෙන ස්වභාවය. ඇතිවීමයි නැතිවීමයි. සෑම සංස්කාර ධර්මයකටම පොදු දෙයක්. ඇතිවීම සහ නැතිවීම. මේ තින්සාම තමයි ඒවාට කියන්නේ අනිත්‍යයි කියන්නේ. අන්න ඒ නිසා ඒ ඒ සරාගසිතද දුරු විය. ඉතින් සරාගසිත දෙස බලමින් එහෙම තරාග සිතක් බව දැනගන්නා තැනැත්තාට ඒ රාගසිත දුරු වී ගොස් ඒ රාගයෙන් යුක්ත නොවන සිතක් ඇති වෙන්නට පුළුවන් රාගයෙන් යුක්ත නොවන ඒ සිතක් ගැනයි මෙතන කියන්නේ විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පජාමති එතන <clears throat> විතරාගය කියනකොට රාගය නැත්නම් ලෝභය නැති සිතේ කියන එකයි අර්ථ වශයෙන් නැත්නම් වචනාර්ථ වශයෙන් කෙනෙක්. විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පජානාති. රාගය නැති රාගය නැති නොමැති නැත්නම් රාගයේ දුරු කියන. එහෙම සිතක් වූ කල්හි ඒ රාග රහිත සිතක් රාගය නොමැති සිතක් බව දැනගනී කියන එකයි වචනාර්ථය. එහෙම ඒ වචනාර්ථයෙන් ඉල්බගෙන එහි ස්වરૂප පෙන්වනවා නම් කියන්නට තිබෙන්නේ ලෝභ මූල සිත් අතහැර ඉතිරි සිත් සියල්ලම. නමුත් එහෙම ඒ සියල්ලම ගන්නට නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතන විතරාගං වාචිත්තං විතරාගං චිත්තංති පජානා. එහෙම ලෝභයෙන් ලෝභය නැති සිතක්සේ හැම සිතක්ම ලෝභය නැති හැම සිතක්ම ගන්නට මෙය වදාරා තිබෙනවා නම් එවිට ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත් කියන මේවා ඇතුළත් වෙන්නට ඕන. නමුත් ඒවා ඇතුළත් වන්නේ නැහැ මේ පදයට විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පජාන. එතන දැක්වෙන්නේ ලෞකික කුසල් හා විපාක කියන ඒවා. ලෞකික කුසල් කුසල් තිබෙනවා ලෞකික ලෝකෝත්තර වශයෙන් ප්‍රභේදයක් කුසල් පිළිබඳව. ලෞකික කුසල්, කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් යාදෙක. ඒක තවත් මේ විදිහකින් පෙන්නනවා නම් කාමාවචර කුසල් මහත්ගත කුසල් කියලා දෙකක්. ඒ රූපාවචර අරූපාවචර දෙක එකතු කොට කියන මහත්ගත කුසල්. එහෙම ගන්නා විට කාමාවචර, රූපාවචර, අරූපාවචර වශයෙන් කුසල් සිත් තිබෙනවා 17ක්. කාමාවචර කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, අරූපාවචර කුසල් සිත් 4යි. 17ක්. ඒ කුසල් සිද්ද මේ විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පජානාති කියන එකට ඇතුළත්. ඒ ලෞකික කුසල්ය. තව තිබෙනවා විපාක කියලා කොටස. විපාක ලෞකික විපාක. ඒවා තිබෙනවා චක්කු විඥාන ආදී වශයෙන් දැක්වෙන ඒ සිත් ඇතුළත් කොට ගන්නවා නම් විපාක සිත් තිබෙනවා 32ක්. ලෞකික විපාක 32ක්. ලෝකෝත්තර විපාක හතරත් එකතු කළාමයි ඒ විපාක 36ක් වෙන්නේ. එහෙම මේ ලෞකික විපාක. එතකොට ඒවට අකුසල විපාකත් ඇතුළත් ඒ ඒ ලෞකික විපාක 32යි ලෞකික කුසල් 17ක් කියන මේ ටිකයි විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පජානාති කියන එකට ඇතුළත් වෙනවා. ඉතින් ඒ සිත් පිළිබඳව ඉගෙනීමක් නොලබූ අයට ඒ සිත් පිළිබඳව එහෙම විනිශ්චය කරන්නට බෑ. කොට තේරුම් ගන්නට තිබෙන්නේ ඒ සිතේ ස්වභාවය. ඒක රාගයෙන් යුක්ත සිතක් නම් රාගයෙන් යුක්ත සිතක් බව දැන ගැනීමක්. රාගය නැති සිතක් නම් ඒ බව දැනීමක්. එතකොට ඒ රාගය නැති සිතක් බව මේ දැකිය යුතු වන්නේ මොන සිත්වලද කුසල් වල හා විපාක වල ඒක අකුසල් සිතක් උතොත් يعني තව අකුසල් සිත් තිබෙනවා. ඒවා විතොත් ඊට පද වෙනම එනවා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට උන්වහන්සේ වදාළේ සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පජානා. සදෝස දෝෂ කියලා කියන්නේ ද්වේෂය. ද්වේෂය කියන්නේ තරහව. ඒ තරහවේ නොයේ ආකාර තිබෙනවා. අපි කෝපය කියනවා, ක්‍රෝධය කියනවා, ද්වේෂයම කියනවා. සමහර විටකයේ වෛරය කියලා කියන අවස්ථාවක් තිබෙනවා. වෛර වශයෙන් ඇතිවන්නා වූ ද්වේෂය. එහෙම උපනාහය කියලා ඊට නම් කරනවා. ඒ කොයි විදිහකින් වුවත් සිතක් වශයෙන් ගත්තොත් ඒකට කියන්නේ ද්වේෂ මූල සිතේ. එහෙම සිත් තිබෙනවා දෙකක්. සදෝෂ සිත් දෙකක් තිබෙනවා. ඒ ධර්මයේ අප ඉගෙන ගන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිත. ඒකට ද්වේෂයෙන් යුක්ත වූ සිතක් ඇති වූ කල්හි ඒ ද්වේෂ සිතක් බව දැනගනී. සමහර විට එහෙම ද්වේෂ සිතක් කියා නොසලකා ඒ ඉස්මතු වූ ඒ ද්වේෂයම ගැන සැලකීමද ඇතන් විටක කරනවා කෙනෙක්. එහෙම කළ හැකි භාවනා කරන තැනට තරහාවක් තරහාවක් ද්වේෂයක් ද්වේෂයක් කියලා ඒ ද්වේෂයම බලතේ. දැන් මෙතන කියන්නේ සිතක් ගැන බැලීම, ද්වේෂය ගැන බැලීම, ද්වේෂයක් කියලා බැලීම ඒක චෛතසිකයක් ගැන දැන. ඒක ධම්මානුපස්සනාවට ඇතුළත් වෙන දෙයක්. ඒ ගන්නට වෙන්නේ. සිතක් කියන බලන විට චිත්තානුපස්සනාවට ඇතුළත්. චිත්තානුපස්සනාව වදාරන බුදුරජාණන් වහන්සේ සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තං පජානාති යන්නෙන් වදාලේ ද්වේෂයෙන් යුක්ත වූ සිතක් ඇති වෙන විට එය ද්වේෂයෙන් යුක්ත සිතක් බව දැනගන්නවා දීප දෝසං වා චිත්තං දීප දෝසං චිත්තං පිපජානාති කියන්නේ ඒ ද්වේෂය නැති සිතක් වූ කල්හි ද්වේෂයෙන් තොර සිතක් වූ කල්හි ඒක ද්වේෂයෙන් තොර සිතක් බව දැනගනි. ද්වේෂ රහිත සිතක් බව දැනගනි. ඉතින් ඒකටම අර අකුසල් නෙරෙයි ගන්නට තිබේ. දැන් ද්වේෂයෙන් ද්වේෂය නොමැති ද්වේෂය රහිත සිතක් සේ දක්වන්නට පුළුවන් ලෝභ මූල සිතක් ලෝභ මූල සිත් අටක් ඒ වගේම මෝහ මූල සිත් දෙකක් ඒ සිත් 10යි ද්වේෂය උපදින්නේ නැහැ එහෙම ද්වේෂය නූපදින නිසා ඒවා දීප දෝෂ සිත්‍යයි කියලා සලකන්නට පුළුවන්. නමුත් ඒවා ගැනීම නෙවෙයි මෙතන අදහස් කරන්නේ. ඒ අකුසල ධර්ම ගන්නට නෙවෙයි වීත දෝසං වාචිත්තං වීත දෝසං චිත්තං පජානාති කියේ ඒ ද්වේෂ රහිත කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් එවැගේම ලෞකික විපාක මේ සිත් වලින් යමක් ද උපදින්නේ අන්න ඒ බව දැනගන්න. ඒකයි වීත දෝසං වාචිත්තං වීත දෝසං චිත්තං පජානාති ඊළඟට සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තං පජානාති සමෝහ සිත්යේ කියන්නේ මෝහයෙන් යුක්ත සිත් ඒ අපේ අභිධර්මයේදී මෝමෝහ සිත් මෝහ මූල සිත් කියලා සිත් දෙකක් ගැන ඉගෙන ගන්න. ඒවාට කියනවා උපේක්ෂා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිතේ කියලා එකකුත් උපේක්ෂා සහගත උද්ධච්ච සංපයුක්ත සිතේ කියා තව එකක්. ඒ සිත් දෙක ස්වરૂප වශයෙන්ම මෙහි එනවා සමෝහං වා චිත්තං සමෝහං චිත්තං කිපජානාති. ඒක මෝහයෙන් යුක්ත වූ සිතක් ඇති වූ කල්හි ඒ මෝහයෙන් යුක්ත සිතක් බව දැනගන්න. එවැගේම මෝහය යෙදෙන සිත් වශයෙන් ගතහොත් හැම අකුසල් සිතකම මෝහයක් තිබෙනවා. මොකද කෙනෙක් කිසිවකට ලෝභය උපදවා ගන්නෙ නැහැ. කිසිවක් කෙරෙහි තරහවන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ අරමුණ වසාගෙන තමා තුල ඒ කියන්නේ අරමුණෙහි යථා ස්වභාවය වසන ඒ ආදීනව පක්ෂයේ වසා ගමන මෝහය කියන ධර්මය ඒ අවස්ථාවේදී ඒ සිතෙහි උපදින්නේ නැත්නම් මෝහයෙන් තොර වූ අකුසල සිතක් කවදාවත් ලැබෙන්නේ හැම විටකම ලෝභයේ උපන්නත්, ද්වේෂයේ උපන්නත්, මේ ලෝභ, ද්වේෂ කියන මේ දෙකම උපදින්නට මෝහයද හේතු වෙනවා. මෝහය නොමැතිව ලැබෙන්නේ නැහැ. ඒ නිසායි මෝහය සියලු අකුසල් සිත්වලට සාධාරණ චෛතසිකයකයි කියන්නේ. ඒ අදහසින් සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පිපජානාති කියන වචනයට අර ඉඳුරාම මෝහ මූල සිද්දක ඒ ඒට ඇතුළත් වන බව දක්වන අතර විශේෂය අවිශේෂයෙන් ගන්නට පුළුවන් ඒ මෝහයේ යෙදෙන අකුසල් සිත් 12ක් සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජාන ඉතින් විශේෂයක් එතන එහෙම පෙන්වන් සමෝහං චිත්තං සමෝහං චිත්තං පජානාති කියන විට වැඩි වශයෙන් සැලකී දුවන්නේ ඒ විචිකිච්ඡා සංපයුක්ත සිතක් Tamanට ඇති වූ කල්හි මෝහයෙන් යුක්ත ඒ බව එහෙම නැත්නම් උද්ධච්ච සංපයුක්ත සිතක් උද්ධච්ච සංපයුක්තේ කියන්නේ බලවත් නොසන්සුන් කමින් යුක්ත සිතක් ඇති වූ කල්හි ඒද මෝහ මූල සිතක් කියන බව දැනගැනීම ඉතින් මේක මේ මෝහ මූල සිතක් කියන මේ බවම එහි ස්වરૂප වශයෙන්ම නොසලකුවා. ඒ සිතේ ස්වභාවයම අනුව ඒ සිත ලකුණු කරගන්නට පුළුවන් නම් Tamanට ඒ භාවනාවේ යෙදී සිටින විට එයක් ප්‍රබාවයි. දෙමේ උම නොසන්සුන් කමින් යුක්ත සිතක් කියලා ගත්තොත් ඒ සිතෙහි ඒ සිත උද්ධච්ච සංප්‍රයුක්ත සිතක්. නොසන්සුන් කමින් යුක්ත වූ සිත. ඒක මෝහ මූල සිත. හැබැයි ඒ ඒ ඒ ඒ නොසන්සුන් කමින් යුක්ත වූ සිතද වෙනම දක්වා තිබෙනවා. මේ දේශනාවෙහි වෙනම දක්වා තිබෙනවා. ඒ නිසා සමෝහං වා චිත්තං සමෝහං චිත්තං සජානාති කියන විට විශේෂයෙන්ම ගන්නට තිබෙන්නේ ඒ මෝහ මූල සිත්. ඊළඟටයි දැක් වෙන්නේ මේක මෝහං වා චිත්තං දීත මෝහං චිත්තං පජාන මෝහයෙන් තොර මෝහය නැති ඇති වූ කල්ප. ඒකට දැන් මේ පදයට නම් කොහොමතරත් අකුසල ධර්ම ගන්නට බෑ. දැන් සරාගය කියන විට රාගය නැති අකුසල් සිත් කෙනෙක් ගන්නට පෙළඹිය හැකියි. නමුත් මේ සූත්‍රයේ ඒ ගැනීමට නෙවෙයි වදාරා තිබෙන්නේ. ඒ වගේම සදෝසයි කියන වචනය දක්widetilde කල්හි ද්වේෂය රහිත අනිත් අකුසල් සිද්ද ඒකට ඇතුළත් වෙනවයි කියා කෙනෙකු සිතන්නට පුළුවන් ඒ වචනය. එහෙම වුණත් මේ වීත මොහං කියන තැන මෝහයෙන් තොර වූ සිතක් ඇති වූ කල්හි ඒ මෝහයෙන් තොර සිතක් බව දැනගනී කියන මේ පදයට කිසිදු අකුසල් සිතක් කොහොමදවත් ගන්නට බැහැ. මක් නිසාද? හැම අකුසල් සිතකම මෝහය තිබෙන දෙයක්. ඒ නිසා එතනක් ගන්නට වන්නේ ඒ දීතමෝහං පාචිත්තං දීතමෝහං චිත්තං පජානාති කියන තැන ඒ ලෞකික කුසල් හා ලෞකික විපාක සංචිත්තං වාචිත්තං සංචිත්තං චිත්තං පජානාති වික්ඛිත්තං වාචිත්තං වික්ඛිත්තං චිත්තං පජානාති දැන් භාවනාවෙහි යෙදී සිටින විට හෝ ඒ කියන්නේ විශේෂයෙන්ම භාවනාවක යෙදී සිටින විට එම නැත්නම් Taman නිරන්තරයෙන්ම ඒ භාවනාමය හිත උපදවාගෙන ප්‍රතිපත්තාන වඩන කෙනෙකු නම් එහෙම කෙනෙකුට වුවත් මේ සංකීර්ත සිතේ කියන එක ඒ ඇතිවෙන ඇතිවෙන අවස්ථාවේදී ලකුණු කරගන්නට මෙනෙහි කරන්නට පුළුවන් සංකීර්තං වාචිකං කියන්නේ හැකිලුණු සිතේ කියන්නේ සංකීර්ත හැකිලුණු සිත එන සිතේ හැකිලුණු බවක් කියන්නේ අප මේ යම් කිසිවක් රෙද්දක් එහෙම රෙද්ද හැකිලිලා තියෙනවා ඒ වගේ හැකිලුණු බවක් තෙනෙන සිතක් නෙවේ. එතන හැකිලුණුයි කියන්නේ ඒ ස්වභාවය ගත්. එයින් දැක්කෙන්නේ ක්‍රියාවෙහි ඊතරම් ඉදිරියට නොයන යන කම්මැලි අලස කමින් යුක්ත වූ සිත. ඒකටයි සංකිට්ඨ ස්ථේක හැකිලුණු සිත. ඒක වන්නේ තීන මිද්ද කියා ධර්ම දෙකක්. තීන මිද්ද. ඒ සිතේ හැකිලුණු මැලි ගිලන් ස්වභාවයට කියන තීන. ඒ চৈতසිකී ස්වභාවය. ඒ ගිලන් බව. සිතේ ගිලන් බව තීනේනුත් චෛතසිකයන්ගේ ගිලන් බව මිද්දේනුත් දක්වනවා. ඒ දෙක කවදාවත් වෙන වෙනම උපදින්නේ නැහැ. ඒ දෙක කොයි අවස්ථාවකදී හෝ සිතක ලැබෙනවා. ඒ ලැබෙන්නේ එකටම. යම් තැනක සීනය වේද, එතන නිබ්බයක් ඇත. යම් තැනක නිබ්බය වේද, එතන සීනයක් ඇත. ඒ තීන නිබ්බ කියන චෛතසික දෙක උපදනා සිත් තමයි හැකිලුණු සිත් වේ කියලා කියන්නේ. එහෙම සිත් වශයෙන් හැකිලුණු සිත් හැටියට දැක්විය හැක්කේ සිත් පහක්. ඒ සිත් පහට ලෝභ මූල සිත් හතරකුත් ද්වේෂ මූල සිතකුත් ඇතුළත් වෙනවා. ලෝභ මූල සිත් හතරයි කිව්වේ ඒ සෝමනස්ස සහගතාදි වශයෙන් කියගෙන සසංකාරික සිත් සසංකාරික කියන වචනය යොදා තිබෙන සිත් තිබෙනවානේ සෝමනස්ස සහගත, දික්ඛිගත, සංපයුක්ත, සසංකාරික සිත. සෝමනස්ස සහගත, ditthිගත, විප්පයුක්ත, සසංකාරික සිත. උපේක්ෂා සහගත, ditthිගත, සංපයුක්ත, සසංකාරික සිත. උපේක්ෂා සහගත, ditthිගත, විප්පයුක්ත, සසංකාරික සිත. එහෙම ලෝභ මූලෙහි දැඩෙනවා සසංකාරික කියන වචනය යෙදූ සිත් හතරක්. දෝමනස්ස සිත් වල, ද්වේෂ මූල සිත් වලත් එවැනි සිතක් ලැබෙනවා දෝමනස්ස සාගත පටිඝ සම්පයුක්ත සසංකාරික මෙන්න මේ තීන නිද්ද කියන ධර්ම දෙක එක විට යම් අවස්ථාවකදී උපදින්නේ නම් ඒ උපදින්නේ මේ සසංකාරික සිත් පහෙන් යමක පමණයි. ඒ සසංකාරික සිත්වල පමණයි තීන නිද්ද එක. ඒ ඒ සිත් සසංඛාරික වන්නේ තීන නිද්ද යෙදීම නිසාම නොවේ. ඒකත් මතක තබා ගන්න. තීන නිද්ද යෙදුණු හේතුවෙන් ඒවා සසංඛාරික වෙනව නෙවේ. නමුත් ඒ සසංඛාරික වන සිත්වල පමණයි තීන නිද්ද දෙක යෙදෙන්නේ. ඇතන් විටක ඒ සසංඛාරික සිත් තීන නිද්දයෙන් තොරව දැකේ. ඒ ඒක ධර්ම කාරණයක් ගත යුතු. මෙතනට වමනා කරන්නේ. එහෙම සිතක් ඇතිවුදු කල. දැන් ඒ නම් වශයෙන් මේ තීන මිද්දෙන් යුක්ත වූ ලෝභ මූල සසංකාරික සිතක් ඒව නැත්නම් ද්වේෂ මූල සසංකාරික සිතක් කියලා ඒ විදිහට සිතන්නේ නැතිව Tamanට පුළුවන් ඒ සිතේ ඇති අලස ස්වභාවය අනුව මේ ඇතිලුණු සිතක් අලස සිතක් කියලා මෙනෙහි කරා අලස මේ අලස බව සිත නිසාමයි ඇතිවන්නේ. දැන් අප දන්නවනේ. කයත් යම් විදිහක අලස වෙනවා. ඒ කයටද අලස ගතිය ගැන්දෙන්නේ සිතෙන්. සිත හොඳට ප්‍රාණවත් නම් කය අලසවන්නේ නැහැ. ඒ සිතින් තමයි කයද ප්‍රාණවත් කොට ගන්න. එහෙම නැත්නම් සිතේ තිබෙන අලස බව කයටද ගැන්දී ඔය කිසිදු වැඩක් නොකරන නිකම්ම නිකම් තත්වයේ කෙනෙක් ඉන්නට ඉඩ තිබෙනවා මේ තීන මිදේ ඇති. ඒ තීන මිදේ ස්වභාවය ඒකයි. භාවනාවක් කරන විට හෝ ඇති වෙන්නට පුළුවන්. බොහෝ විට එහෙම අවස්ථාවලදී ඇති වෙනවා. ඇති වෙනවා. එහෙම අවස්ථාවලදී භාවනාවක් ඇති වෙනවා එතන. ඒ තීන මිදේ ඇති වුණාම භාවනාවක් ඇති වෙනවා. නමුත් කල යුතු ඇති වෙන්නේ එහෙම තීන විද්‍යාවක් ඇති වූ කල්හි එහෙම නැත්නම් හැකිලුණු සිතක් ඇති වූ කල්හි ඒ සිතේ ස්වභාවය ඒ සිතක් බව දැන ගැනීම හැකිලුණු සිත. එහෙම මෙනෙහි කළොත් කෙනෙක් එහෙම මෙනෙහි කිරීම නිසාම අර හැකිලුණු බව නැතිව ගොස් ප්‍රාණවත් ගතිය ඇතිව නැවතත් Tamante ඒ භාවනාව මනසේ කරගෙන යාමේ හැකියාවද ලැබෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සංකිට්ඨං වාචිත්තං සංකිට්ඨං චිත්තං පජානාති. ඒ තීන නිද්‍යයන්ගෙන් යුක්ත වූ එබඳු සිතක් ඇති වූ කල්හි ඒන සිතක් බව දැනගැනීම. ඊළඟට දක්වන්නේ වික්ඛිත්තං වාචිත්තං වික්ඛිත්තං චිත්තං. වික්ඛිත්ත කියන්නේ වික්ෂිප්ත කියන එක. වික්ෂිප්ත කියන්නේ කලබල වූ. කලබල වූ නොසන්සුන් වූ සිත. වික්ෂිප්ත සිත. දැන් ඒ වික්ඛිප්ත කියන එකට විරුද්ධ ස්වභාවය තමයි සමාහිත බව නැත්නම් සමාධිය කියන්නේ. වික්ඛිප්ත කියන්නේ කලබල වෙන. කැළඹු. වික්ෂිප්ත වුන. නොසන්සුන් වූ සිත. එන නොසන්සුන් කමක් ඇති වූ කල්හි භාවනාව කරගෙන යන්නට බෑ. ඒ වික්ෂිප්ත සිතේ කියන එකම නිකම්ම පෙනෙන්නේ ඒ සිත කුසල් සිතක් නෙවෙයි. කුසල් සිතක් නෙවෙයි. දැන් මෙතන දැක්කු අර මුල් පදවලට ඇතුළත් මුල් පදවලට ඒ කීවේ තරාග, සදෝෂ, සමෝහ සංකිට්ඨ සංකිට්ඨ විකිට්ඨ ඒ මුල් පදවලට ඇතුළත් වන හැම සිතක්ම මොන සිතක්ද? ಜಾති වශයෙන් අකුසල් අකුසල් ඒ හැම සිතක්ම අකුසල් රාගයෙන් යුක්ත ද්වේෂයෙන් යුක්ත මෝහයෙන් යුක්ත තීන විද්‍යෙන් යුක්ත වික්ඛිප්තේ කියන උද්ධච්චයෙන් යුක්ත වික්ඛිප්ත උද්ධච්චේ ස්වභාවය තමයි වික්ෂිප්ත බව නොසන්සුන් බව උද්ධච්ච කම්පයුක්ත සිතෙහි කියලා වෙනම සිතක් තිබෙනවා. හැම අකුසල් සිතකම උද්දච්චයේ තිබෙනවා. හැම අකුසල් සිතක්ම ගතහොත් ඒ සිත අනිකුත් සිත පසඳන විට කැළඹුණු සිතක්. කැළඹුණු සිත. සමහර විටක ඒ මහත් සමාධියකට පැමුණුණු කෙනෙකු සේ ඒ පෙනෙන්නට පුළුවන් ලෝභාදී ඒ අකුසල් අකුසල ධර්මයකින් යුක්ත වූ සිත එහෙම වුණා. ඒ හැම සිතක්ම උද්දච්චයෙන් යුක්ත වූ නිසා කැළඹීමක් ඇති. ඒ කැළඹීම අඩු වැඩි වන්නට පුළුවන්. එහෙම අඩු වැඩි වීම වෙතත් ස්වභාව වශයෙන්ම කැළඹුණු සිතකුයි අකුසල් සිතක් කියන්නේ. ඒ නිසා ඒකට ඒ අකුසල් සිත් සියල්ලම වුවත් ඇතුළත් කොට ගත හැකි. ඒ ප්‍රධාන වශයෙන්ම ගන්නට තිබෙන්නේ කුමක්ද? අතිශයින්ම ඒ නොසම්සිඳුණු බව, සැලඹුණු බව, වික්ෂිප්ත බව ඇත්තා වූ උද්ධච්ච සංපයුක්ත සිත. ඒ මෝහ මූලී ලැබෙන උද්ධච්ච සංපයුක්ත සිත. වික්කිත්තං චිත්තං වික්කිත්තං චිත්තං තිපදාව. ඊළඟට එන්නේ මහග්ගතං චිත්තං මහග්ගතං චිත්තං තිපජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තිපජා. අපරූපාවච. දැන් සාමාන්‍ය කෙනෙක් එහෙම ඒ රූපාවචර අරූපාවචර සිත් උපදවා ගත් අය නෙවෙයි. ඒ ගැලපෙන්නේ කාහටද? එබඳු සිත් උපදවාගෙන තිබෙන අයට. එහෙම නැත්නම් එබඳු සිතක් උපදවා ගත්තාට පස්සේ ඒද භාවනාවට අරමුණක්සේ ගන්න අවස්ථාවේදී ඒ මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තං පජානාති කියන එක ගැලපෙන. එහෙම නැතුව ඒ රූපාවචර අරූපාවචර කියන මේ සිත් Tamante ඉපදිලා නැත්නම් ඒවා අරමුණු කොට භාවනා කිරීම කළ නොහැකි. ඒවා ඒ අනුමාන වශයෙන් හෝ බැලීම නෙවෙයි අදහස් කරන්නේ තමාටම ලැබුණු එහෙම ලැබුණු එක. ඒ අවස්ථාවේදී එය භාවනාවට නැංවීම. දැන් එහෙම කරනවා. බොහෝ දෙනෙක් ඒ නිසානේ දැන් සමහර එක් භාවනා කරන අය පළමු කොට සමත කර්මස්ථානයක් වඩලා ධ්‍යාන උපදවලා ඊළඟට ඒ ධ්‍යාන පාදක කරගෙන විදර්ශනා වඩා මාර්ගඵලාධිගමයට ලැස්ති වෙනවා මාර්ගඵලාධිගමය සඳහා ඒ භාවනාවෙහි යෙදෙන. අනේ බඳු කෙනෙකුට තමා උපදවාගත් ඒ මහත්ගත සිත අරමුණු කරන්නට පුළුවන්. මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තං ප්‍රචානාති කියන එකට ඒ රූපාවචර අරූපාවචර යම් ධ්‍යාන සිත් උපදවාගෙන තිබෙනවා නම් ඒවා Tamanගේ අරමුණක්සේ ඒ භාවනාවේ අරමුණක්සේ ගන්නට. එහෙම නැති අයට ඒවායේ తත්වය කොහොමද තේරුම් ගන්නට බෑ. ඒ රූපාවචර අරූපාවචර සිත් තමයි මහග්ගතං කියලා කියන එකෙන් ඉන්නේ. මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තං පිපජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තීපජානාති කියනකොට ඒක ඇතුළත් වන්නේ මේ මහග්ගත නො වූ සිත්. ඒකට මහග්ගත නො වූ සිත් කියන විට ලෝකෝත්තර කියන එකත් ඒ වචන වශයෙන් ගත්තොත් ගන්නට පුළුවන්. නමුත් ලෝකෝත්තර සිත් මේ භාවනාවට කොතැනටවත් එන්නේ නැහැ. මේ භාවනාවේ චිත්තානුපස්සනාව පිළිබඳ වූ භාවනාවේ ඒ සිත් ගැන කියන තැන්වල ලෝකෝත්තර සිත් හඳුන්වන වචන පාවිච්චි කර තිබුණා එහි මෙහි නැත්නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒ චිත්තානුපස්සනාව පිළිබඳව වදාරන සංගීවි ලෝකෝත්තරය දැක්වෙන අනුත්තර වෙනත් තැන්වල ලෝකෝත්තරය දැක්වෙන අනුත්තර කියන පදයෙන් ලෝකෝත්තර සිත් නෙවෙයි කියන්නේ ගන්න. ඒක මතක තබා ගන්න. නැත්නම් අනුත්තරං වාචිත්තං කියන තැන්වලදී අනුත්තර සිතේ කියන්නේ සාමාන්‍ය behavior නැත්නම් ධර්මයේ එන්නේ ලෝකෝත්තර සිතට අනුත්තර ඊට වඩා උසස් තවත් සිත් නැtei කියන තේරුමෙන් අනුත්තර ඊට වඩා උසස් සිත් තව තිරෙනවා නම් ඒ එහෙම Tamanට වඩා උසස් සිත් තිරෙන ඒ බඳු සිතක් ගැන කතා කරන්නේ සෞත්‍තර කියන ඒක ඒ පද මේ මේ සූත්‍රයේ එනවා. ඒ සෞත්‍ර අනුත්තර කියන එතන කියන්නේ ඒ ලෞකික <clears throat> මේ සිත් වලට නම් එහා ඒවා නෙවෙයි ලෝකෝත්තරය අරගෙන නෑ. අපි ඒක පැහැදිලි කරන්න. සෞ ඊළඟට එන්නේ අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තං පිපජාන. එතන අමහග්ගතං කිව්වේ මහග්ගතේ කියේ රූපාවචර අරූපාවචර. හිතනම් <clears throat> අමහග්ගතේ කිව්වේ කාමාවචර සිත. කාමාවචර සිත. දැන් ඒකේ කාමාවචර සිත් වලට ලෝභ සිත්, ද්වේෂ සිත්, මෝහ සිත්, ඒ වගේම කාමාවචර කුසල් සිත්, විපාක සිත් කියන මේවා ඇතුළත් වෙනවා. ඉතින් මේ සිත පිළිබඳ වෙන වෙනම ඉගෙනගෙන තිබෙන අයට නම් එහෙම භාවනා කරන අවස්ථාවවලදී ඒ ඒ සිතේ ස්වභාවය මේ මේ සිතයි කියලා දැනෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ ඒ සිත යන දැනීම තමයි කල යුතු තියෙන්නේ. එහෙම සිත් පිළිබඳව ඉගෙනීමක් නැති කෙනෙකුට මේක මේ කාමාවචරය මේක රූපාවචරය මේ අරූපාවචරය කියලා එහෙම ප්‍රභේදයක් කරගන්නට බැහැ. ඒ නිසා ඒ ඒ ඒ සිතේ ඇති ඒ ස්වභාවය ඒ සිත බැලීමයි කරන්නට පිළිෙන්නේ. නම් වශයෙන් ඒ ස්වභාව වශයෙන් ඒ ඒ ස්වභාවය නිසා ඉදදී තිබෙන නම් වශයෙන් ඒ මෙනෙහි කරන්නට බැරි වුණා. සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තං පිපජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං පිපජානාති. මෙතන සෞත්‍රේ කීවේ කාමාවචර සිත. මේ කාමාවචර සිත් තිබෙනවා 54ක්. සමාජයට සෙත් 54ක්. ඉතින් 54ම මේ ප්‍රත්‍යජ්ජමේකට අරමුණු කළ හැකි සිත්ම නොවේ. 54ට ඒවට ඇතුළත් වෙන ක්‍රියාසිතුත් තිබෙනවානේ රහතන් වහන්සේට ලැබෙන ක්‍රියාසිත කීමක් තිබෙනවා. ඒ සෞත්‍රයේ සිටේ කියනකොට නම් ගණන්නේ ඒ කාමාවචර. ඉතින් කාමාවචර සිත් මේ වර්ගයේ තිබෙනවා ಜಾති වශයෙන් තිබෙනවා කාමාවචරයේම ಜಾති වශයෙන් හතරකට බෙදෙනවා කාමාවචර සිත් අකුසල් සිත් කුසල් සිත් විපාක සිත් ක්‍රියා ඉතින් ඒ ඒ සිතන් තමන්ට වෙන් කර යන්නට පුළුවන් නම් එහි එහි කියන්නේ මේ ධර්මයේ නම් වශයෙන්ම දක්වලා තිබෙන්නේ මේ සිතේ කියලා එහෙම බලන්නට හැකි නම් බැලුවට කමක් නැහැ. එහෙම නැත්නම් ඒ ඒ සිත Tamante වැටෙන පරිදි බැලිය යුතුයි. ඒ සිත පිළිබඳව. එච්චරයි කරන්න තියෙන්නේ. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං පිපජාන මෙතන අනුත්තරේ කියේ රූපාවචර අරූපාවචර ඒවා මේ කාමාවචර සිත් වලට වඩා උසස් කාමාවචර සිත් වලට නමක් දී තිබෙනවා පරිත්ත සිත්යි කියලා පරිත්‍ත කියලා කියන්නේ පහත් කුඩා කියන තේරුම ඇති වචනයක්. ඒ පරිත්‍ත සූත්‍රය. තව තේරුමක් තියෙනවා පරිත්‍ත කියන එකෙන් ආරක්ෂාව කියන එක. පිරිත් කියන ඒ කියන්නේ පරිත්‍ත කියලා කියන්නේ කුඩා බව. සුළු බව කියන්නේ. පරිත්තං ගෝමේ පින්ඩං කියලා එහෙම එන්නේ කුඩා ගොම පිටක් කියන පරිත්තං ගෝමේ. හරි. ඉතින් පරිත්‍ත කියලා කාමාවචර සූත්‍රවලට නමක් තිබෙනවා. මෙතන සෞත්‍තර කියලා වදාරා තිබෙන්නේ ඒ කාමාවචර සිත්. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං පජානා. රූපාවචර අරූපාවචර. ඒ බඳු ධානයක් උපදවාගත් කෙනෙකු නම් ඒ ධ්‍යාන උපදවා ගැනීම තහනම් කරලා නැහැ ධර්මී අපේ ආගමේ උගන්වන එකක්. ඒ ආගමේ උගන්වන අපේ බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. මහන්සගේ සූත්‍ර දේශනාවලදී වදාරනවායි භික්ෂුන් වහන්සේලා ලබන යන මේ මාර්ගයේ දැක්වීම වශයෙන් ධ්‍යාන උපදවාගෙන අභිඥා ලබාගෙන ඊළඟට විදර්ශනා කොට ආශ්‍රවක්ෂය කරන හැටි මහන්සේ ඔය සූත්‍රවල දේශනා කරනවා මෙතන අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තං කිපජානාති කිවේ මොනවද අනුත්තර සිත් නම් රූපාවචර අරූපාවචර සිත් ඊළඟට එනවා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං කිපජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං කිපජානාති. සමාහිත ඒ වචනේ තිනුතුන්ට බොහොම පුරුදු එකක්. සමාහිතෝ යථා භූතං පජානාති කිය බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් එන්නේ සමාහිත කියන්නේ එකඟ වූ සිත් ඇති කියන්නේ. ඒකට චිත්තේකාග්‍රතාව ඇති. සිත එකඟ වූ සමාධිමත් වූ කියන්නේ. සමාධිමත් ඒ සමාහිතං වා චිත්තං ඒ සමාධියේ තිබෙනවා ප්‍රභේද පරිකර්ම සමාධි උපචාර සමාධි අප්පනා සමාධි කියලා එහෙම දැක්කේ දැන් මෙතන සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං පජානාති කියන එකෙන් ගැනෙන්නේ උපචාර අර්පණා කියන උපචාර සමාධිය අර්පණා සමාධිය කියන මේ දෙවදෑරුම් සමාධීන් අතුරෙන් යම් සමාධියක් ඇති සිතක් දතොත් එබඳු සිතක් බව දැනගනී කියනවා. සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තං උපජා. දෙයකන් ඒ භාවනා වඩා ඒ භාවනාව කසිනාදී භාවනාව කොට එය නීවරණ විස්තම්බණය කොට උපචාර අවස්ථාවට පැමිණු කෙනෙක්. එහෙම නැත්නම් ඒ නීවරණ විස්කම්භණය කිරීම පමණක් නොවේ. ඒ අංගයන්ගෙන්ද යුක්ත අංග කීවේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන. ඒ අංගයන්ගෙන් යුක්ත ධානාංගයන්ගෙන් යුක්ත සිතක් උපදවා ගන්න. කියන්නේ ධානය උපදවන්නේ. ඒ ධානයක් උපදේ උපු කෙනෙකු පිළිබඳවයි අර්පණාව ගැන කතා කළ හැක්කේ. ඉන් මෙහා අවස්ථාව ධානයට කිට්ටු අවස්ථාව තමයි උපචාරය. එනිසා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං පජානාති යනුවෙන් අදහස් කරන්නේ උපචාර අර්ථමා කියන ඒ දෙවදෑරුම් සමාධීන් අතුරේ යම්කිසි සමාධියකින් යුක්ත වූ සිත ඇති වූ කල්හි ඇතිවන කල්හි ඒ බව දැනගැනීම. අසමාහිතං චිත්තං අසමාහිතං චිත්තං පජානාති. අසමාහිත කියන්නේ ඒ බඳු සමාධියක් නැති සිත. ඒ බඳු සමාධියක් නැති සිත. ඒ එහෙම සමාධියක් නැත්තේ මොන සිතේද? කොහොමවත් සමාධියක් නැති සිතක් තමයි නොසන්සුන් සිතේ. ඒතකොට ඒ සිත Tamanට දැනෙනවා. සමාහිත සිත කොහොමදක් දැනෙන්නට ඕන සිතක්. ඒකට ප්‍රචාරාපනා කියන බබු සමාධියක් ඇති සිතක් කියන්නේ කෙනෙකුට හොඳට දැනෙන තත්ත්වයක් එක. ඒ වගේම අසමාහිත සිතේ නොසන්සුන් බව Tamanට දැනෙනවා. ඒ දැන් මේ මෙහෙම වදාරන විට මේ කියවෙන්නේ නැහැ Taman මේ මේ සිත් වලින් හැම සිතක්ම බලන්නට ඕනේ කියලා. ඒක නෙවෙයි මෙතනින් දක්වන්නේ. Tamanට ඒ අවස්ථාවේදී අවස්ථාවේදී ඇතිවන සිත. ඇතිවන සිත බලන්න. ඉතින් මේ විදිහේ අසමාහිත සිතක් Tamanට නැත්නම් එහෙම අසමාහිත සිතක් ගැන බලන්න උවමනා කරන්නේ නැහැ. ඒ ඇතිවන ඇතිවන සිතයි මේ බලන්නේ. සිත අනුව බැලීමේ කිව්වේ ඒකයි. සිත සිත අනුව බැලීම. චිත්තේ චිත්තාර්ථහ. එවනතුව මම මම මෙහෙම අසමාහිතව ඉන්නවයි මට මේ අසමාහිත සිත ඇති උනායි ඒ විදිහට නොබලා ඒ සිතක් සිතක් හැටියට දැන. අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තං පජාය. ඊළඟට එනවා විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පජානාති අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තං පජානාති විමුක්තේ කියන්නේ මිදුණු කියන තේරුම විමුක්ත චිත්ත කියන්නේ මිදුණු සිතේ කියන එතකොට මොනවයින්ද මේ සිත නිදෙන්නට ඕනේ කෙලසුන්ද කෙලසුන්ගෙනුයි නිදෙන්නට ඕනේ නමුත් කෙලසුන්ගෙන් ඒ සිත මුදවා ගැනීම එහෙම පිටින්ම කෙලසුන්ගෙන් මුදවා ගැනීම එකවරට කරන්නට බෑ. කවදාවත් නූපදනා පරිදි කෙලසුන්ගෙන් මිදීමක් එකවරට කළ නොහැකි. ඒ ඒ නිසා කෙලසුන්ගෙන් මිදීම කීපාකාරයකින් දක්වා පදංග විමුක්ති, විස්කම්භන විමුක්ති, සමුච්ඡේද විමුක්ති, පටිච්චසමුප්පාද විමුක්ති, නිස්සරණ විමුක්ති කියන මේ පිළිතුරු වඩා අසායත්තේ විමුක්ති කියන වචනේ නෙවේ. පදංගප්පහාන, විස්කම්බනප්පහාන, සංච්ඡේදප්පහාන, පටිපස්සද්ධිප්පහාන, නිස්සරණප්පහාන කියන මේ වචන. පහාන කියන එකේ තේරුම දුරු කිරීම කියන එක. විමුක්ති කියන එකේ තේරුම නිදීම කියන එක. නිදහස්. ඒකට කෙලසුන්ගෙන් නිදහස්. විමුක්ති. ඒ ඒ මෙතන ගන්නෙ. විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පජානාති කියන්නේ. මෙහි තදංග විමුක්තිය හෝ විස්කම්භන විමුක්තිය. තදංග විමුක්තිය එහෙම නැත්නම් විස්කම්භන විමුක්තිය. තදංග පහාන වශයෙන් කෙලසුන්ගෙන් මිදීම. එහෙම නැත්නම් Taman ලබා තිබෙනවා නම් විස්කම්භන විමුක්තියක් විස්කම්භන කියන්නේ ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන බලයෙන් යම් යම් නීවරණයන්ගෙන් යගේ නීවරණයන්ගෙන් මිදුණා නම් අන්න ඒ බව විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පිටජාන. එතකොට මේ විදිහේ කෙලසුන්ගෙන් මිදුණු සිතක්. ඒතොර එහෙමනම් මොන සිතක් හැටියටද ඒ දකින්නට ඕනේ? විමුක්ත සිතක් ඇති විමුක්ත සිතක් ඇති වූ කල්හි විමුක්ත සිතක් බව දැනගනී කියන්නේ කෙලෙස් රහිත සිතක්, කෙලසුන් නූපදින සිතක්. කෙලෙසුන්ගෙන් ඉවත් වුණු සිතක්. එමනම් කාමාවචර වශයෙන් කුසල් සිතක් ඇති වූ කල්හි. එහෙම නැත්නම් ඒ විපාක කාමාවචර විපාක සිත් එහෙම කියෙත් එහෙම සිතක් ඇති වූ කල්හි. ඒක විමුක්ත සිතක් බව දැනගනි. විමුක්තං වාචිත්තං විමුක් පදංග විමුක් පදංග විකම්බන කියන විමුක්තියෙන් විදී සිටි සිත. අවිමුක්තේ කියේ එහෙම විමුක්තියෙන් යුක්ත නොවූ සිත. එතකොට එහෙම ඒවයි විමුක්ත නොවුසුද නම් කෙලසුන්නා එක් වූසුකක් වෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපස්සනාව පිළිබඳ ආකාර 16ක් නැත්නම් 16 ආකාරයකින් චිත්තානුපස්සනාව වදාරා පිළිගන්න. සරාග, සදෝෂ, සමෝහ සංකිට්ඨ කිත්ත මහග්ගත අමහග් මහග්ගත අමහග්ගත සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත අවිමුක්ත ඔය විදිහට. ඉතින් එහෙම වදාරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ඉති අජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත්තං වාචිත්තේ කියේ තමා පිළිබඳ වූ සිත්. අජ්ජත්තේ කියන්නේ තමාගෙන දැක්වීමට. මමයි කියලා අපි ගන්නවානේ මේ ස්කන්ධ පංචකය. ඒ මමයි කියා ගනු ලබන පාටි පුද්ගලික කියලා වචනයක් වෙනවා. ඒ ඒ පුද්ගලයා පිළිබඳ වූ කෙනෙක්. ඒ ඒ ඒ පුද්ගලයා පිළිබඳ වූ සිත කියන්නේ දැන් භාවනා කරන්නේ තමා. ඒකට තමාට තමාට උපදනා වූ සිත් ඒ සිත් සිත අනුව බලමින් තමන් ඒ සිත් සිත් අනුව බලමින් වාසය එතකොට සිත බලන්නේ කුමකින්ද කියලා එහෙම ප්‍රශ්නයක් එනවනේ. සිත සිත අනුව බලමින් වාසය කරයි කියන විට මේ බලන්නේ මොකෙන්ද? දැන් සිත අපට ඇහෙන් බලන්නට පුළුවන් එකක් නොවන බව අප කවුරුත් දන්නවා. අපට ඇහෙන් සිත පමණක් නෙවෙයි. තව බොහෝ දේ බලන්නට බෑ. බලන්නට පුළුවන් එකම දේ ඇහෙන් මේ රූපය පවණ වර්ණ රූපය. එපමණයි බලත හැකි. අපි හිතට හිතුව සමහර විටක හිතනවා අපට බොහෝ දෙයක් බලන්නට පුළුවන් නේ කියලා. ඒ දැලිය හැකි බොහෝ දේ කියලා. වෙන්කොට කලකන නම් දෙයක් ඇතිවෙන්නේ නැත්නම් ධර්ම වශයෙන් කලකනවා නම් කිය යුතු වෙන්නේ රූපාරම්මණය කියන එක පමණයි ඇහැට නමුත් ඊට වඩා බොහෝ දෙයක් බලන්නට පුළුවන් තවත් ධර්මයක් තිබෙනවා. ඒ ධර්මයේ තමයි නුවණ කියන්නේ. දැන් නුවණින් නුවණ නැති සිත තිබෙනවා ඒ සිතනුත් බලපෑයි. ඇහෙන් ඇහැට පෙනෙන නැත්නම් ඇහෙන් බලනවා කියන එක ව්‍යවහාරයේ ආගම් සිත නැතුව එහෙන් බලන්නත් බෑ. ඇහැ සිතේ බැලීමට උපකාර වන දේ පමණයි. ඒ නිසා ඒ බැලීමත් එක විදිහකින් කියන්නට ඕන සිතෙන් කියලා කරන්නේ. ඒ නිසායි චක්කු විඥාන කියලා ඒ නම් කර තිබෙන්නේ. ඒ කොහොමදන් මේ බැලීම නම් නුවණින් දැනෙන. මේ අනුපස්සනා කියන වචනය එන තැනදී අනුපස්සනාය කීවේම නුවණට නුවණ නුවණින් කරන වැඩ. එතකොට ඒ නුවණින් යුතුව කරන ක්‍රියාවක්. ඒ නුවණ ඇතිවන්නට බෑ සිහිය නැත්නම්. ඒ නිසා තමයි සිහි නුවණ කියන දෙකම එක්කොට කතා කරන්නේ. සිහියයි නුවණයි කියන මේ දෙකම ඕන කරනවා මේ බැලීමට. සිහිය නැතුව ඒ නුවණ උපදවා ගන්නට බෑ. නුවණ සිහිය නැතුව කවදාවත් එක ගන්න. නුවණ නොමැති සිහිය නම් ඇතැම් විටක ලැබෙනවා. කෙනෙකුට එහෙම සිහිය පිරෙන්නට පුළුවන් යම් යම් අවස්ථාවලදී නුවණ නැතිව. ඒත් කවදාවත් නුවණ සිහියෙන් තොරව ඇතිවන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනත් තැන්වලදී සිහිය ගැන වදාරන විට එයක නුවණත් එක්කොටමයි දේශනා කරලා තිබෙන්නේ. පරමේන සති දීපක් කියන සමන්නාගතෝ හෝති චිර කතම් පිචිර බහත්තම්පි සරිතා හෝති අනුස්සරිතා කියන තැන්වලදී මහන්සේ සිහිය ගැනයි වදාරන්නේ. නමුත් ඒ සිහිය වැඩදාය Tamanට අර්ථවත් අපේක්ෂිත දේ සිදු කර දෙන සිරියක් වන්නේ ඒ නුවණක් සමග යෙදුණු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතනන් වරණේන සති සති කියන්නේ සිහිය. ඊළඟට නේපක් කියන කියලා. නේපක් කියන්නේ නුවණට. නේපක් කියන සමන්නාගතෝ. එතකොට සී නුවණ නොමැති සිහිය ඒතරම්ම වැඩදායක නෑ. හැබැයි කියන්නට ඕන සිහිය නැතුව ඉන්නවට වඩා ඒ සිහිය හොඳයි. අපි ඒක ධර්මයේ දක්වනවා නම් කියන්නට තිබෙන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක් උපදවා ගත නොහැකි කෙනෙක් ඥාන විප්‍රයුක්ත කුසල් සිතක් හෝ උපදවා ගැනීම මැනවි කියලයි කියන්නට ඕනයි. එමත් නිසාද එහෙම නොවේ නම් මේ තැනැත්තාට නුවණෙන් යුක්ත කුසල් සිත නැ නුනු නුවණ නොමැති කුසල් සිතකුත් නැත්නම් ඒ වෙනුවට ඔහුට ඇති වෙන්නට ඉඩ තිබෙන්නේ අකුසල් සිත. එනිසා අකුසලයේ උපදිනවට වඩා හොඳයි කුසලයේ උපදින එක. කුසලයේ උපදින එක එනකොට අකුසලෙහි තරම් භයානක විපාක ධනවන එකක් නෙවෙයිනේ කුසලයේ එහෙම භයානක විපාක කොහොමදත් නැහැ. නමුත් අඩුපාඩුකම් ඇති ආත්මභාව ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඔය සීනුවන මඳ කරන කුසල් වලින් ලබා දෙන විපාක ගැන කලකම් විට. ඒවා දුර්වල විපාක විය. එනිසා මේ නුවණ කියන එක ඉතාම වැදගත්. නුවණ වැඩෙන කටයුතු වල යෙදෙන්නට ඕන. ඒ එහෙම නුවණ වැඩෙන කටයුතු වල අප බොහෝ දෙනෙක් යෙදෙන්නට මැලි මැලි. නුවණ වැඩෙන කටයුතු අතර අතර සමහර දෙනා නොසලකනවා. ඉතාම හොඳ දෙයක් තමයි මේ භාවනාව එක ප්‍රධාන එක භාවනාව. ඉන් මෙහා තිබෙන තවත් එකක් තමයි ධර්මය ඉගෙනීම. එයිනු අභිධර්මයේ කියන්නේ අභිධර්මයට ඔය විරුද්ධ වෙන අය. ඒ විරුද්ධ වන්නේම ඔවුන්ට මේ කියන කරුණු තේරුම් ගන්නට බැරි නෑ. තාම තියුණු නුවණ නොමැති කෙනෙකුට ඉගෙන ගන්නටත් බෑ. ඒ වගේම ඒ ඉගෙන ගැනීම කරන කෙනෙකුට කලින් තිබුණාට වඩා නුවණ තියුණු වෙනවා, දියුණු වෙනවා. එහෙම දියුණු තියුණු වෙනවා ඒ අභිධර්මයේ ඉගෙන ගන්නට. ඒ ඉතින් ඉති අධ්‍යත්තං වා චිත්තේ බුදුරජාණන් වහන්සේ පදාරනවා මෙසේ අධ්‍යාත්මික වූ සිතේ සිතානුව බලමින් වාසය කරයි. ඒකට තමාගේ සිත. තමාට ඇතිවන සිත. ඉතින් සිතානුව. ඉතින් මේන් අදහස් කරන්නේ නැහැ. දැන් මේ සූත්‍රේ නම් ඒ කොටස් වෙන්කොටමයි දක්වන්නේ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඒවත් වෙන වෙනම කර්මස්ථාන තමයි. එහෙත් කෙනෙකුට ඒ සිත පිළිබඳව බලන අවස්ථාවේදී එහෙම බලන විට අපමිටක සිත නොපෙනී සිතට වඩා උත්සන්න වශයෙන් ඒ සිතේම තිබෙන යම්කිසි ධර්මයක් මතුවලා පෙනෙනවා නම් ඒ ධර්මයට බලන්න. දැන් අප දන්නවා සිතක් කියන විට දැන් තරාගං වා චිත්තං තරාගං චිත්තං විපජානාති ඒ ලෝභ මූල. අපි ගන්න සදෝෂ සිත, ද්වේෂ සහිත සිත. සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං විපජා. ඒ ද්වේෂයෙන් යුක්ත වූ සිතක් නම් ඒ ද්වේෂ සහිත සිතක් බව දැනගන්න. මේ ද්වේෂ සහිත සිතේම තමයි ද්වේෂයත් එක්ක උපදන හැම දිනාටම වගේ පිරෙන එක් නරක ධර්මයක් කියන ඊර්ෂ්‍යාව ඇතිද සමහර විටක ඊර්ෂ්‍යාව උපදින්නට පුළුවන් භාවනාවේ යෙදී වාසය කරන වේලාවක හෝ එහෙම නැති වේලාවක හැමදෙනාම හැමතිස්සෙම භාවනා මානසිකාරයෙන් යුතුව නෙවෙයි ඉන්නේ. එහෙම නැති වේලාවක. එහෙම නැති වේලාවක ඇති වෙනවා. තිබුණා. එතකොට ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ ද්වේෂ මූල සිතේ. මේ සූත්‍රයේ මේ චිත්තානුපස්සනාව පිළිබඳව ගන්නා විට සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පජානාති කියන ඒ ගොඩටයි ඇතුළත් කරන්නට වන්නේ ද්වේෂයිත වූ සුඛත්. නමුත් Tamante ඒ ද්වේෂය නෙවෙයි මෙතන ඉස්මතු වී පෙනෙන්නේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවයි. එහෙම වේලාවෙදී Tamante පුළුවන් එය ඊර්ෂ්‍යාවක් වශයෙන් බලන්න. ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් වශයෙන් ඒ බලන්න. එතකොට ඒ බලන විට ඊර්ෂ්‍යාවක් කියන එක බලන්නේ Taman ඒ ඊර්ෂ්‍යාව හොඳ දෙයක් කියලා හිතාගෙන නෙවෙයි. Taman දන්නා ඊර්ෂ්‍යාවයි කියන්නේ නරක එකක්. ඒක පාප ධර්මයක්, අකුසල ධර්මයක්. Tamanta අනාගතේ බොහොම නරක විපාක එළවන්නට පුළුවන් ධර්මයක්. තමා දිලිඳු දුප්පත් දුගී යාචක තත්වයන්ට පමුණවන්නට පුළුවන් ධර්මයක ඊර්ෂ්‍යාවෙන් කියන. ඉතින් ඒක බලන්නට මේ ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාවක්. අනේකයි අප කිව්වේ චිත්තාපස්සනාව වඩන තැනට අවස්ථාවකදී ඒ සිතේම තිබෙන යම්කිසි ධර්මයක් ඉස්මතු වී එනවා නම් ඒ ධර්මය වෙන් කරගත හැකි බවක් Tamante තිබෙනවා නම් දන්නා ඊර්ෂාවේ ස්වභාවය එහෙම ඒ ධර්මය මෙනෙහි කරන්නට ඕනේ ඒක ඊර්ෂාවක් ඒක ඒ සමහර විටක ද්වේෂ මූල සිත ගැනම හිතන්නේ නැතුව පුළුවන් ද්වේෂයක් කියන එක හිතන්න ද්වේෂය ඒතකොට ද්වේෂයක් කියන්නේ ඒ හිතේම තියෙන ධර්මයක් ධර්මයක් ඒක චෛතසිකයක් මේ විදිහට තමා පිළිබඳව හෝ ඒ සිත සිතානුව බැලීම හා බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහරති කියන්නේ මේ විදිහේ තමයි කාහට සිත් ඇති වුණා. ඉතින් සමහර විටක තමන්ට අනුන්ගේ සිත් ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම නොපෙන්නා අනුමානයෙන් වත් සලකන්නට පුළුවන්. දැන් මේ දැනත්තාට ඇතිව තිබෙන්නේ රාගසිත. කියන්න බැරි. පුළුවන් කියන්නේ රාගසිත. ඒ වගේම ද්වේෂසිතක් ඒ තැනත්තාට ඇතිව තිබෙන බව ඔහුගේ ඉරියව් වලින් කතා බහෙන් එහෙම නැත්නම් මූණේ ස්වභාවයෙන් පෙනෙන්නට පුළුවන්. එතකොට ඒක ද්වේෂ ඒ අනුන්ගේ ද්වේෂය නැත්නම් අනුන්ගේ ද්වේෂ සිත්. අනේ විදිහට තමා පිළිබඳව සිත් සිතන්ව බැලීමත් අනුන් පිළිබඳ දැන් අනුන් පිළිබඳ දැන් කවුරු හරි එහෙම තරහ වෙලා තමන්ට දැනවදින අවස්ථාවක් වුණොත් ඒ අවස්ථාවේදී මොහු මට බලිනවයි කියලා ඒ විදිහට සැලකුවොත් ඒක චිත්තානුපස්සනාවක් වෙන්නේ නැහැ. නමුත් මේ දැනවැදීමට හේතු වෙන නැත්නම් මේ දැනවැදීම කරන කරවන ධර්මයක් තිබෙනවා. ඒ කුමක්ද සිත? සිත. ඒ සිත Tamanට පුළුවන් බලන්නට, මෙනෙහි කරන්නට. මේ බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්ස. මේ තරහ සිතකින් කරන වැඩ. තරහට. අනේ විදිහට ඒ නොඑක ආකාරයෙන් Tamanට ඒ ගැන කලකල බලන්නට පුළුවන්. එහෙම තමා පිළිබඳ වූ සිත, අනුන් පිළිබඳ වූ සිත කියන මේවත් ඒ සිතේ ඇතිවීම හා නැතිවීම. සමුදය ධර්මානුපස්සන ඒ සමුදය ධර්මානුපස්සී කියන එක සිත පිළිබඳව සිතේ ඇතිවීම හා නැතිවීමත් ඇතිවීමේ හේතුන් සහ නැතිවීමේ හේතුන් කියලා කොටස් වලට බෙදා ගන්න. දැන් මේ මේ කොටසෙහි නැත්නම් මේ ඉති අජත්තංවා කියන තැන ඉඳලා ඉතිරි හරිය කොහොම දක්වන්නේ? භාවනාව පිළිබඳ සම්පූර්ණ ගමන. ඒ සම්පූර්ණ ප්‍රතිපදාව මෙතන පෙන්වනවා. එනිසා මේ වචන දෙක තුනකින් මේ පිළිබඳව කතා කරන විට එහෙම පිටින්ම මේ භාවනාව පිළිබඳව කියුණයි කියලා සැලකන්නට. මක්නිසාද? දැන් මේ සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය ධම්මා, වය ධම්මානුපස්සී කියන මෙයින් කියවෙන්නේ ඉතා ඉහළ හරියක්. සාමාන්‍යයෙන් ඇතිවීම නැතිවීමයි කියන එකම නෙවෙයි. මේ ඇතිවීමේ හේතුන් සහිත ඇතිවීමක්, නැතිවීමේ හේතුන් සහිත නැතිවීමක් කියන මේවා දැකීම. මේක විදර්ශනාවේ උසස් හරිය. ඒ මේ එහෙම නැත්නම් මේ මේන් පෙන්වන්නේ විදර්ශනාව පිළිබඳව මුල් හරියක් තිබෙන යථා භූත ඥාන දර්ශන කියන තැන්වලදී දැක්වෙන ඒ මුල් හරිය නෙවෙයි. ඊට එහා තිබෙන නිබ්බිදානුපස්සනා නිබ්බිදා විරාග ඒ හරියට යන නිබ්බිදාව විරාගේ නිබ්බිදාවේ කියන්නේ විදර්ශනාවේ ඉහළ කොටස බලවත් විපස්සනාව විරාගය කියන්නේ ඒ විදර්ශනාව මුදුන් පැමිණෙන මාර්ගික ඊළඟට විමුක්තිය කියන මාර්ගයට අනුතුරුව ලැබෙන ඵලය විමුක්ති ඥාන දර්ශනය කියනවා ඒ ඵලයට අනුතුරුව උපදනා වූ ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඉතින් මෙතන ඒ ඔක්කොම කියලෙනවා. මේ ඔක්කොම ගන්නට වෙනවා. ඉතින් ඒක පිළිබඳ විස්තරයක් කරනවා නම් කොච්චර කල් කියන්නට ඕනද? සමුදේ ධර්මානුපස්සී වය ධර්මානුපස්සී කියන විට ඒ සමුදේ කියන ඇතිවීමේ හේතුව මොනවාද මේ හිත ඇතිවීමට හේතුව? මේ පෙන්වන අවිජ්ජා සමුදය රූප චිත්ත සමුදය විඥාන සමුදය. අවිජ්ජා සමුදය විඥාන සමුදය. සංහා සමුදය විඥාන සමුදය. කම්ම සමුදය විඥාන සමුදය. නාම රූප සමුදය විඥාන ඔය විදිහට ඇතිවීමේ හේතුන් පෙන්වා අපිට. තවත් හේතු රාශියක් දක්වන්නට පුළුවන් නොඑක ආකාර ප ဋ ාණ පත්‍යන්ගේ වශයෙන් එහෙම. වෙනවා මේ ප්‍රධාන වශයෙන් දක්වනවා අවිජ්ජා සමුදය. දැන් අපට අතීත භවයේදී නැති නොකරන ලද අවිද්‍යාව නොතිබෙන්නට මේ භවයේ පිළිබඳ වූ සිත ඇති වෙන්නේ නැහැ. තවත් වචන වලින් කියනවා නම්